බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී ඉදං කෝපන වික්‍රේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා සත්‍ර සත්‍රාභි නන්දිනී සේයති දං කාම සංහා භව සංහා විභව සංහා යනුවෙනුයි ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කොට වදාළා. මහණෙනි මේ දුක්ඛ සමුදය ආර්ය නැත්නම් දුක උපදවන ධර්මය වූ සත්‍යය නැත්නම් මේ දුක උපදවන ධර්මයේ පිළිබඳ වූ සත්‍යයයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නේ. දැන් ඒ ආර්ය කියන එකේ තේරුම මේ පින්නතුන් දන්නවා ආර්ය කියන උතුම් කියන තේරුමක් වෙනවා ආර්යෝය කියන්නේ උත්තමයි සාමාන්‍ය ප්‍රත්‍යඥ తত্ত্বය ඉක්මවා සිටින අයට කියන්නේ ආර්යෝ ඒ ආර්යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨම ආර්යයන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ ඒ ආර්යයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ විසින් දැනවදාලා එලෙසම උන්වහන්සේ විසින් දේශනා කොට වදාලා සත්‍යයන් තමා ආර්ය සත්‍යය කියන්නේ. ඒක තීරම. ආර්ය වූ බුදුරජාණන් වහන්සේ විසින් දනවදාලා වූද ඒ වගේම දේශනා කොට වදාලා වූද සත්‍යයෝ ආර්ය සත්‍ය නම්. ඉතින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන විට මේ අදහස් කරන්නේ අපි දැනගත්ත දුකේ කියන්නේ කුමක්ද කියලා දුක නම් කොටින් පවසතොත් පංච උපාදානස්කන්ධයයි අනේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරන උපදවා ලන ගෙන දෙන හේතුවයි දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දුක ලබා දෙවන හේතු එකක්ම නොවේ තිබෙන්නේ. එහෙත් මේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාළ ඒ සංභාව දුක් උපදවාලන හේතුන් අතර ප්‍රධාන හේතුව. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් සංභාව පිළිබඳව වදාළේ. ඉතින් ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි මෙය දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යම් ඒ යම් මේ යායන් තණ්හා કૃષ્ණාව පෝනෝ භවිකා පුනර්භවය ගෙන දෙන්නා වූ පුනර්භවය සිදු කරන්නා වූ පුනර්භවය ගෙන දෙන්නා වූ යම් ඒ કૃષ્ණාවක් වේද කියන එකයි. යායන් තණ්හා කෝනෝ භවික. නන්දි රාග සහගත. නන්දි කියන ඒ ප්‍රීතිය නැත්නම් මෙතන නන්දි රාගය කියන එකෙන් දක්වන්නේම ඇලීම. ඒ ලෝභයටම නමක් උතර වදා. නන්දි රාගයෙන් යුක්ත වූ කියන එකයි. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාභි නන්දිනී. తත්‍ර తත්‍රය කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඒ සංහි ඒ ඒ දේහි ඒ ඒ ධර්මයන්හි කියන අර්ථය එන්නේ. නන්දිනී කියන්නේ ඇලෙන ස්වභාවය. යම් මේ පුනර්භවය ගෙන දෙන්නා වූ තෘෂ්ණාවක් වේද? එය උන්වහන්සේ වදාරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් දක්වන ලද මේ තෘෂ්ණාවයි එය. කියන එකයි පිටිතෙන්නේ. දැන් මේ කාරණයම සත්‍ර සත්‍රාභි නන්දිනී කියන එක වෙනත් තැන්වලදීත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඔය වචන වලින් නෙවෙයි. දැන් එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක් මෙතුණුතුන් දන්නවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විදටයේ යටං එතන ජටාවේ කීවේ අවුලට ඇතුළතත් අවුලය පිටතත් අවුලය ඒ ඇතුළතේ කීවේ අධ්‍යාත්මික ආයතනයන් අධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව පවත්නා වූ তৃෂ්ණාව පිටතත් අවුලේ කීවේ බාහිරායතනයන් පිළිබඳව ඇතිවන්නා වූ ඒවා අරමුණු කොට උපදනා වූ තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව මේ ලෞකික ධර්ම කිසිවක් අත්හරින්නේ නැතිව අල්ලා ගන්න බදා ගන්න ධර්මයක්. ලෞකික ධර්ම කිසිවක් අත්හරින්නේ නැහැ. ඒවා සියල්ලම බඩන, ඒවා සියල්ලම අල්ලා ගන්න. ඒ සියල්ලෙහිම ඇලෙන ස්වභාවය තමයි මේ සංහාවයි කියන්නේ. ඒ ලෞකික ධර්ම කියන එකමනේ බුදුරජාණන් වහන්සේ උපාදාන කන්ධ කියලා වදාළේ. උපාදාන කන්ධ. එතකොට ලෞකික ධර්මයේ කියන්නේ දුකමයි. දුක ඒ දුක්ඛ ස්කන්ධය. මේ දුක. ඒ දුකක් වූ ඒ ස්කන්ධයන් තමා ආභ්‍යන්තරික බාහිර වශයෙන් දක්වන්නට තිබෙනවා. ඒ එයින් පිටත්තර කිසිවක් නැහැ. ඒ ආභ්‍යන්තරික තමා පිළිබඳ වූ ඒවායි අභ්‍යන්තරික කියන්නේ. අධ්‍යාත්මික කියලා එන්නේ. අනිත් එක බහිද්ධා බාහිර. සකාත්ත භාව, පරාත්ත භාව. එහෙම දක්වනවා. සකාත්ත භාව කියන්නේ තමාගේ ආත්ම භාවය. පරාත්ත භාව කියන්නේ අන්‍යයන්ගේ ආත්ම භාවය. අන්‍යයන්ගේ ආත්ම භාවය කියන්නේ අන්‍යයන්ගේ පංචස්කන්ධය. සකාත්ම භාවය කියන්නේ තමාගේ පංචස්කන්ධය. සක පරික්කාර පර පරික්කාර. එහෙමනේ විසුද්ධි මාර්ගය විස්තර කරන්නේ. සක පරික්කාර තමාගේ පිරිකර, ඒ කියන්නේ තමා අයත් යා සලකනු ලබන දේවල්. පර පරික්කාර අන්‍යයන් සම්පේක අනුන් අය දේවල්. මේ කියන ලද ධර්මයන්දී හෙට්ටු පරිම වශයෙන් කියලා වෙනවා යට ඉහළ දැන් දැන් සමහර භූමි පහළ භූමිසේ ගන්නවා දැන් ඒ පහළ භූමිසේ ගන්නා නිසා තමයි ඒ භූමි වලට බැඳ තබන සංයෝජන ධර්ම දැනි වශයෙන් දක්වන ධර්ම රැහන් වශයෙන් දක්වන ධර්ම ඕරම් භාගීය සංයෝජන උද්දම් භාගීය සංයෝජනේ කියලා වෙන්කොට දක්වා තියෙනවා. ඕරම් භාගීය ඕර කියලා කියන්නේ කාම ලෝකයේද. ඒ ඒ ඕර සංඛ්‍යාත වූ කාම ලෝකයේට බැඳ තබන සත්වයා බැඳ තබන සංයෝජන ඕරම් භාගීය සංයෝජන. උද්දම් භාගීය සංයෝජනේ කියන්නේ රූපාරූප භවයන්දී සත්වයා ගැටගසා පිරෙන සංයෝජන කියන මේ අර්ථය කියන උද්දම් භාගීය සංයෝජනේ. දැන් මේ සංයෝජනයන් අතුදෙනු කුමක්ද ප්‍රධාන සංයෝජන නැත්නම් ප්‍රධාන සංයෝජන කවරේද කියලා ඇහුවොත් ඒ මේ තණ්හාව සම්බන්ධ වූ සංයෝජන තමයි. කාමරාග සංයෝජනය, භවරාග සංයෝජනය කියලා මේ සංයෝජනය දෙආකාරයකින් දක්වලා මෙන්න මේ ඒ කාමරාග භවරාග වශයෙන් දැක්වුවේද මේ තණ්හාවමයි. ඒ තණ්හාව තමා සත්‍යයන්ට සසරින් ගොඩෙන් යන්නට සංසාර සාගරයෙන් ගොඩ වෙන්නට ඉඩ නොහරින ධර්මය. ඉඩ නොහරින ධර්ම. මක් නිසාද? මේ ස්කන්ධ පංචකයෙහි ආස්වාදයක්ද තිබෙනවා. අපි දුකේ කියාගත් ඒ ස්කන්ධ පංචකෙහි ආස්වාදයක් ඒ ආස්වාදයක් තිබෙන නිසා තමයි ඒ ස්කන්ධ පංචකය නැතිව ලබන සැපයක් පිළිබඳව කෙනෙකුට හිතා ගන්නට බැහැ. ඒ ස්කන්ධ පංචකයට සම්බන්ධයක් නැති සැපයක් ගැන සලකා ගන්නට බෑ. මොකද ඒ විඳින සැපය මේ ස්කන්ධ පංචකයටයි අයත් වන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සැපය පවා දුකයි කියලා වදාළා. ඒ සැපය දුක් වන්නේ විඳින විට නෙවෙයි. ඒකත් මතක තබා ගන්න. දැන් අපි යම්කිසි සැපයක් විඳිනවා. සැපයක් විඳිනවා. ඒ විඳින සැපය කායික සහ මානසික වශයෙන් දෙකක් හැටියට දක්වනවානේ. කායික සැපයක් තිබෙනවා. ඒකට කියනවා සුඛය කියලා. සුඛ සාගත කාය විඥානයේ සමග උපදනා වූ ඒ කායික සැපය අපි ඒකට කියන්නේ නෑ දුකයි කියලා. මේ සැපේ ලබන වේලාවේදී කියන්නේ නෑ අපි ඒකට දුකයි. ඒක සැපයි. ඒකයි තිති සුඛා කියලා කියන්නේ. තිති කියන්නේ ඒ පවත්නා කල්හි ඒක සැපක්. ඒ සැපයක්. තිති සුඛා. ඒ බුදුරජාණන් වහන්සේ එයත් දුක වශයෙන් වදාරනවා. ඒ කොහොමද? විපරිණාම දුක්. දැන් දුක දක්වන තැනදී දුක්ඛ දුක්ඛ සංඛාර දුක විපරිණාම දුකයි කියලා තුනකට බෙදා ගන්නවා. දුක්ඛ දුකයි කියන එකම තමයි නිෂ්පර්යාය දුක්ඛය කියලා දක්වන්නේ. නිෂ්පර්යාය කියන්නේ ඒ ගැන වෙන කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම එය දුකමයි. ඒ නිෂ්පර්යාය දුකයි කියලා දක්වනවා. ඒ දුක්ඛ සාගත කාය විඥානයත් දෝමනස් සහගත පටික සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිත්වල ලැබෙන දෝමනස්ස වේදනාවක් කියන ඒ දුක්ඛ වේදනාව සහ දෝමනස්ස වේදනා ඒකාන්ත දුක වශයෙන් දෙන ඒවාට කියනවා නිෂ්පර්යාය දුක්ඛේ අනිත් දුක් සියල්ලම පర్యాయ දුක්ඛ කියලා කියන්නේ දැන් ඒ ජාති දුක ආදී මේවා ගැන කතා කරන විට එතන එනවනේ අර දුක්ඛ දෝමනස්ස උපායාස කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ශෝක කියන තැන ගන්නේ ගන්නේද ඒ දෝමනස්ස සිද්ධි ලැබෙන දෝමනස්ස වේදනාව. එතන ශෝකය කියන්නේ. පරිදේවේ කියන්නේ ඒ වේදනාව නෙවෙයි. පරිදේවේ කියන්නේ ඒ දෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ ඒ සිතින් උපදවන චිත්තජ ශබ්දය පරිදේවේ කියන්නේ හැඬීමනේ හැඬීම ගැළපීම. ඒතනින් ගන්නේ ශබ්දය. පරිදේවේ. දුක්ඛ දෝමනස්. එතන ගන්නේ දුක්ඛ වේදනාව දුක්ඛ සහගත කාය විඥානෙහි ලැබෙන දෝමනස් වේදනාව දොම්නස් දෙකෙහි ලැබෙන. මෙන්න මේ ශෝක දුක්ඛ දෝමනස්ස කියන ඒවා ධර්ම වශයෙන්ම ඒකාන්ත දුක් නිෂ්පර්යාය දැන් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලභති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන මේවා පිළිබඳව කියන්නේ ඒවා ගැන සඳහන් කරන්නේ ඒවා පర్యాయ දුක්ඛ කියලා දක්වනවා. පర్యాయ කියන්නේ අර කෙලින්ම දැක් වූ දුක වේදනාව වශයෙන් නෙවෙයි. දැන් ජාතිය කියන්නේ මොකක්ද? ජාතිය කියන්නේ යම්කිසි භවයක පළමු පහළ වීමක්. ඒ පළමු පහළ වීම වශයෙන් ගත්තොත් එතන සිදුවන වින්දනයක් ආදියගෙන ඒක දුකයි කියන්නේ නෑ. පළමු පහළ වීම කියන්නේ යම්කිසි ක්‍රියා මාත්‍රයක්. ඒක නෙවෙයි. නමුත් ඒක දුක් සියල්ලටම මුල් වෙනවා. දුක් සියල්ලටම මුල් වන්නේ එතනින්. දැන් ඒ දැන් මව් කුස පිළිසඳගත් ඒ මව් කුසක පිළිසඳගත් අපි ගන්නමු මිනිස්ය දරුවෙකු පිළිබඳව ඒ ප්‍රතිසන්දි ග්‍රහණයෙහි පටන් මව් කුසෙහි සිටින තාක් කල් යම් ශාරීරික වශයෙන් ඇතිවන දුක් මානසික වශයෙන් ඇතිවන දුක් වේනම් ඒවා ඇතිවන්නේ මේ ඇති ඉපදීම නැත්නම් ප්‍රතිසම්දි ගැනීම නිසා. අනේ විදිහට ඒවා දුක් හැටියට ගන්නට ඕන. එක තේරුමක් දීලා තිබෙනවා විසුද්ධි මාර්ගයේ දුක්ඛ කියන එකට දී තිබෙන තේරුම තමයි දුක් කියලා පිළිකුල් කටයුතු කියන තේරුමක් දෙනවා. ක කියන එකෙන් දක්වන්නේ කිස් බවක්. ඒ හරියට අහසමෙන් කිස් බවක්. පිළිකුල් කටයුතු හිස් ස්වභාවයක්. නේද? කියලා දුක්ඛ කියන එකට තේරුමක්. ඒ තේරුම වශයෙන් ගත්තොත් නම් පංචස්කන්ධයේ බන්ධක් තමයි. ඒ පංචස්කන්ධය ඒ පංචස්කන්ධය දරණ තැනත්තා ඒ පංචස්කන්ධයක් දැරීමේ හේතුවෙන්ම සංඛාර දුක් දුක්ඛ දුක් විපරිණාම දුක් කියන මේවා ලබනවා ඒ අපි කවුරුත් කැමති වෙන අර සැප වේදනාව කායික වේවා මානසික වේවා සුළු වේලාවක් පැවත නැතිව යනවා ඒ නැතිව යාම ඒ ඒ වින්දනයේ ලැබූ තැනත්තාටම ඉදීලේම දැනෙනවා ඉදීලේම හිතෙනවා ඒ Tamanට යම්කිසි සැපයක් නැතිව යාම ඒ විපරිණාමය දුකයි කියලා ගන්නවා විපරිණාමය කියන්නේ ඒ අනිත්‍යය. වෙනස් වීම. ඒ නිසානේ දැන් දෙවිවරු පවා ඒ දුකට භාජන වන්නේ. දැන් දෙවියන් ඒ දිව්‍ය ආත්ම භාවය ලබන්නේ හුදු තණ්හාව නිසාම පමණක් නෙවෙයි. ඒ තණ්හාවට පමණක් දෙවියෙකු වශයෙන් ලබන ස්කන්ධ පංචකය ලබා දෙවන්නට බෑ. ඒ ලබා දීමට ඒ දේවත්වයේ ලබා දෙවන පින නෝන කරනවා. දෙවියෙක් වශයෙන් ඉපදීමට අවශ්‍ය වෙන පිනක් පිටෙන්නට ඕනේ. මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඒ පින ඉදිරිපත් වූයේ නැත්නම් දෙවියෙක්ව උපදින්නට බෑ. හැබැයි තණ්හාව නැතිව ඒ තැනට ඉපදීම ඒ ඉපදීමක් ගන්නෙ නැහැ. තණ්හාව තිබෙන තුරු තමයි කෙනෙක් උපදින්නේ. නමුත් තණ්හාවෙන්ම පවණක් නෙවෙයි ඒක කරන්නේ. ඒ සඳහා වූ කර්මයක් වුණ කරන්නේ. කර්මය එනේ මේ කර්මය මිනිසෙක් වෙන කර්මය නෙවෙයි. මිනිසකු වශයෙන් උපදින කර්මය දෙවියෙකු වශයෙන් උපදින කර්මයේ තරම් ප්‍රබල එකක් නෙවෙයි. ඒකත් මතක තබා ගන්නට ඕන. දෙවියා බරපතල ලොකු කර්මයක් නිසා දෙවියෙක් වෙන්නේ. හැම දිනාටම එහෙම දෙවි වීමේ ශක්තියක් වාසනාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිනේ තරමේ හැටියට. ඒ පිනවුවද ඇතම් කෙනෙකුව උපදවන්නේ චාතුත් මහරජකේ ඊට එහා එකට යවන්නට බෑ. තවතින් ශේත යවන්නේ නැහැ. චාතුත් මහරජකේ උපදවාලන්නට ශක්තිය ඇති කර්මයේ තවතින් ශේත යවන්නේ නැහැ. තවතින් ශේ උපදින්නට ශක්තිය ඇති කුසල කර්මයේ යාමයට යවන්න යන්නේ නැහැ. ඒ විදිහට ඒ එක කර්මයක් කගේ පිළිදෙල ශක්තිය කර්ම කොටගෙනයි ඒ භවයටත් යන්නේ. ඒකත් මතක තිබෙන්න ඕනේ. එතකොට මේ කර්මයෙන් ලබා දෙන්නේ. ඉතින් ඒ විදිහේ කර්මයක් කොට ලබාගත් ආත්ම භාවය ඇති ඒ දෙවියා දෙවියාට අයත් ආවිෂයේ යම් දවසක ගත කොට ඇතැම් විටක දෙවියාට අයත් ආවිෂය නෙවේ ඊට මෙහාදී මෙහාදී අර සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා වගේ දනවන සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා ඒ සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා 500ක් දෙවගණ දහසක් දෙවගණන් පිරිවරාගෙන සිටි. 500 දෙනෙක් ඔහුට ඒ දෙව්ලොව තිබෙන මල් ගස්වලට නැගලා ඒ මල් ගස්වල තිබෙන මල් නෙළමින් පහතට දානවා. පහළ සිටින 500ක් දෙනා ඒ මල් අමුදලා මේ දෙවියාගේ කරේ පළඳවනවා. ඒ දෙව්ලොවත් මේ හරියට මේ රජවරුන්ගේ අන්තක්පුර වගේ භාර්යාවරු නැත්තම් මේ දිව්‍යාංගනාවන් මාත් රාශියක් සිටිනවා එක ගෙවියෙකුට. ඉතින් මේ 500 දෙනෙක් උඩ සිටියේ 500 දෙනා නොපෙනී ගියා. අතුරු දහන් වුණා. දෙවියන් බැලුවා සුද්ධත්ව බැලුවා මොකද මොවුන්ට උනේ? බලනකොට ඔහුට පෙනෙනවා ඔහු නිරෙහි ඉපදිලා. ඔහු නිරේ එතනින් චුත වෙලා නිරෙහි ඉපදිලා. ඒ ඉපදුනේ ඔවුනගේ උපච්ඡේදක කර්මයක. උපච්ඡේදක කර්ම කියන ඒවා ගෙවුණවත් ලැබෙනවා. උපච්ඡේදක කර්ම කියන්නේ යම්කිසි කුසල කර්මයක තිබෙන බලය සිඳ සිඳ දබන කර්මය. සමහර විටක එහි සිඳ දැමීම පමණක් කරනවා වෙන කර්මයකින් යම්කිසි තැනක උපදවනවා. ඇතැම් විටක ඒ කර්මයක් සිඳලා. ඒ කියන්නේ මේ ප්‍රතිසම්භිය දුන්න කර්ම ශක්තිය සිඳ දාලා ඒ උපච්ඡේදක කර්ම වශයෙන් ඉදිරිපත් වූ කර්මයේම විපාකය ප්‍රතිසම්භි වශයෙන් උපදවනවා. අන්න එහෙම උපතක් වුන් ලැබුවා අපාය නිරෙහි. සුද්ධත්වයේ ඊළඟට ආවර්ජනාකට බැලුවා. තමාටත් මේ දෙවගණන්ටත් මොකද වන්නේ? ඔවුනුත් තව 7 දවසක් හිටියොත් 7 දවසක්කදී ඔවුන්ටත් අර ඉරණම ඒ தത്വයට උනුත් වැටෙනවා ඒක. මහත් බියක් ඔබට හටගන්නවා. හටගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ආවා. ඇවිල්ලා අර නිච්ඡං ත්‍රස්ත නිදං කියන ගාථාවක් තියෙන්නේ. ඒ මොකද මේ සැපසේ ඉන්නට කැමැත්ත කොයිතරම් තිබුණා සිතේ මා බියක් කැටිගැන්මක් එහෙම ඇති වෙනවා. ඉතින් ඒක නැති කරගන්නේ කෙසේද ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ කල්හි උන්වහන්සේ මේ දේවතාවා ප්‍රධානයි පිරිසට ධර්මයක් දේශනා කළා මේ ගාථාව තියෙන නාඤ්ඤත්‍ර බුද්ධා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර ශබ්ද විස්සග්ගා පුත්තිං පස්සා විපාදිනා ඒ එතන නාඤ්ඤත්‍ර බුද්ධා තපසා බුද්ධ කියන එතන දැක්වේ බෝධ්‍යංග ධර්ම තපසා කීවේ සීලය ගැන අනිත් ඉන්ද්‍රිය සංවරය එතකොට සීලය, ඉන්ද්‍රිය සංවරය, සීලය ඒ බෝධ්‍යංග ධර්මයන්දී වැඩිම බෝධ්‍යංග ධර්ම ඥානඥාත්‍ර සබ්බ නිස්සග්ග. සබ්බ නිස්සග්ගය කියන්නේ නිර්වාණය. සියල්ලම අත්හැරීම කියන එකනේ සබ්බ නිස්සග්ග. දැන් මේ යෝ තස්සායේන තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ කියලා කියන්නේ. ඒ නිර්වාණය කියන්නේ ඒවට සබ්බ නිස්සග්ග. සොත්තිං පස්සාවිපානින මේ ප්‍රාණීන්ට සත්වේනට මේ නිවන හැර අර මේ නිවනට පැමිණීම සඳහා වූ ධර්ම සමූහයයි අර මුල් පදවලින් දැක්ුවේ මෙම ඒවා තමා තුළ ඇති කරගෙන පැමිණෙන මේ නිවන හැර වෙන බිය රහිතව සිටින්නට පුළුවන් වෙන තැනක් නැත කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් දෙවියා බයටපත් වෙන්නේ ඇයි? ඔහු අමාරුවෙන් ලබාගත් දිව්‍යාත්ම භාවය, සිං කරලා ලබාගත් දිව්‍යාත්ම භාවය. ඇයි බයටපත් වෙන්නේ? ඒක ඔහුට නැතුව යනවා. ඒක ඔහුට නැතිව ගොස් ඔහු නිරේහි උපදිනවා. උපදින්නට ඔහුගේ අන්තිසි කර්මයක් ඉදිරිපත් වන බව ඔහු දැක්කා. ඒ නිසා ඔහුට බිය ඇති. අන්න ඒ බිය මේ ලබා තිබුණු ආත්ම භාවය ස්ථිර නොවන බැවින් ඇතිවන බියක්. ඒක විපරිණාමය. ඒ විපරිණාමය නිසා ඇතිවෙන්නේ. ඒ නිසායි ඒ දුක්ඛ දුක්ඛ සංඛාර දුක විපරිණාම දුකයි. සංඛාර දුකේ කියන එක අපට තියෙන නිරන්තරය. සංඛාර කියන්නේ ඇතිවෙන නැතිවෙන ස්වභාවයෙන් සංඛාර කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා බව. ඒ වායේ ඇතිවීම නැතිවීම තමයි තියෙන ස්වභාවය. ඒ නිසා නිරන්තරයෙන් මේ ස්කන්ධ පංචකය තේන්නේ ඇතිවීම නැතිවීම දෙකේ. ඒ ඇතිවීම නැතිවීම කියන ඇතිවෙන එක නැති වෙන. ඇතිවලා පවතිනවා නම් හරදරයක් නැහැ. නමුත් ඒ ඇති කරගන්නකන් ඇතිවීමේ හේතුන් ඕනේ. ඒ හේතුන් නිකම්ම ඇති වෙනව නෙවෙයි. ඒ හේතුන් සමහර හේතුන් අපි සම්පාදනය කරගන්නත් ඕනේ. අපි උපදවන්නට ඕනේ. ඒ නිසානේ දැන් ආහාරය මොන තරම් බලවත් කර්මයක් නිසා මේ මිනිස් භවයක් ලැබුවා. ආහාරයෙන් දෙන පෝෂණය නොමැතිව කෙනෙකු ජීවත් වන්නේ නැහැ. ඉතින් ඒ ආහාරයෙන් දෙන පෝෂණය ලබා දීමට එන අනිත් ඒවත් ගැන සැලකන්නේ නැති වුණා. ඒ දේ සපයා ගැනීම, ඒ දේ පිළියෙල කර ගැනීම ආදී දේවා ගැන සැලකතොත් කොයිතරම් Tamanට කරදර ගෙන දෙන්නක්ද? කවුරු හරි කරදරේ දී. සමහර විටක Taman මේෂට ඇරලා තියෙන දේ කනවා වෙන්නට. නමුත් ඒ මේෂට ඒක පිළිල කර දෙන්නට තව කවුරු හරි දුක් විඳිනවානේ. මොකද මේ ජීවත් වීම ජීවත් වීමට ඒ ඕන කරන දේවල් සපයන්නට වෙනවා. ජීවිතේ පවතින්නේ නැහැ ඒ ඒ උපකාරක ධර්මයන්ගෙන් උපකාර නොලබුනේ. ඒ නිසා ඒ සංස්කාර දුක්ඛේ නිරන්තරයෙන් විපරිණාමය අර වෙනස් වීම නිසා හටගන්නවා. ඒ වෙනස් වීමත් නිරන්තරයෙන් පවතින දෙයක් නමුත් තේන්නේ එක අවස්ථාවකදී. දැන් මේ මේ ලෑල්ලක් වා. කල්යාමකදී අර කුඩු හැලෙන ගතිය එහෙම ඇති වෙන්නේ සමහර ඒවා. ඉතින් අපිට හිතෙන්නද පුළුවන් මේ එදායි ඒක ඇති වුණේ කියලා. නෑ මේකේ ස්වභාවය ඒ මතුවෙන කොටයි තේරෙන්නේ. එතෙක් සිදුවන දේවල් සැඟවි වගේ කෙරෙන්නේ. ඒක අපිට පේන්නේ නෑ. හරියට මේ අභ්‍යන්තරෙහි ඇතිවන ලෙඩ පිළෙන්න, පිළිකා වෙන ලෙඩ අන්න ඒ වගේ. ඒවා ඇති වෙනවා නමුත් දන්නේ නෑ පිළෙන එක්කිනාවක් දන්නේ නෑ. තිබෙනවා. ඒ වගේ තත්වයක් මේ ස්කන්ධ පංචකයේ පිළිබඳවම තිබෙනවා. එහෙම තිබෙන්නේ ඒ ස්කන්ධ පංචකයේම තිබෙන විපරිණාම බව නිසා විපරිණාම දුක්ඛය. අනේ විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය කියන මේවාට නැති වෙලා නැත්නම් මේවායින් යුක්තවයි මේ පංචස්කන්ධයක් හතගත්යන් පටන් එක භවයක් පිළිබඳව නැතිවීම දක්වා පිළිගන්නේ. ඉතින් ඔය අතරේනේ අර දුක් ඔක්කොම එන්නේ ශෝක පරිදේව අපි ශෝකයටපත් අවස්ථාව ගැන සැලකුවොත් පරිදේවේ කියන සමහර වැළකීම් මේ අවස්ථා සමහර විටක කෙනෙකුට පෙනෙන්නට නොවැළපුණා එහෙම වැළපුණු අවස්ථාත් තිබෙන්නට පුළුවන් වැළපුණා ඊළඟට කායික දුක්ඛය ඉතින් ඒක මා මේ පිළිතුරට එතරම් උපුටා දැක්විය යුතු නෑ කායික දුක්ඛය කියන එක කොයිතරම් අවස්ථාවලදී ලැබිලා තියෙනවද කායික දුක්ඛය දෝමනස්සේ හැමතිස්සෙම වගේ එනවනේ. සමහර විට එක ගමනක් යන්නට ලෑස්ති වෙලා සිටිනකොට දැස්සත් දෝමනස්සේ උපදිනවනේ. නේ? එහෙමත් වෙනවනේ. ඒ දෝමනස්සේ කියන එක නිරන්තරයෙන් නේ? මේ සමාගේ පය කොහේ හරි හැපුණත් එතෙන්දිත් ඇති වෙනවනේ. පයේ වේදනාව වෙන එකක්. නමුත් දෝමනස්යත් උපදිනවනේ ඒකම. දෝමනස්යත් ඇතැම් විටක උපදිනවා. අනේ ඒ වගේ ඒ දුක්නස් දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා ගෝ බලවත් සිත් ඇවුලටපත් වුණාම ඇතිවන දේ තමයි උපායාස. සිතේ තැවුල තමයි උපායාස කියන එකේ අදහස් කරන්නේ. මේ ශෝකයේ ශෝකය බොහොම බරපතලව ඇති වෙනවා. පිටත තේන්නේ නැහැ. නමුත් ඇතුළත දැවෙනවා. ඇතුළත දැවෙන. එහෙම ගතියක් ඒ උපායාස. ඒවත් ඇති. මෙන්න මේ වයින් යුක්ත එකක් මේ ස්කන්ධ පංචකය නැත්නම් පංච උපාදාන ස්කන්ධය. එහෙම වුණත් ඒකට ආශා කරනවා. එහෙම වුණත් ඒකට ආශා කරනවා. මම ඇයි ඒ ආශාව ඇතිවන්? අර අර අර ලොකමෙති නරක පැත්ත වැසිලා යනවා. ඒයින් උපදවා ළම ආස්වාදේ ආස්වාදයෙන් මේක වැහිලා යනවා. අන්න ඒ නිසා. ඒ නිසාද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ ස්කන්ධ පංචකයේහි ආස්වාදයක් ඇත්තේය. ආස්වාදය. උන්වහන්සේගේ ධර්ම දේශනාවත් එහෙමයි. ඒ ඒ නිසා කොයි වෙලාවකවත් හිතන්නට එපා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මේ නරක පැත්තම විතරක්ම දේශනා කළා නෑ. ඒ ආස්වාද පැත්තත් දේශනා කරලා තියෙනවා. ආස්වාද ආදීනව නිස්සරණ උපාය ඒ වහන්සේගේ දේශනා පිළිගන්න ආස්වාද උන්වහන්සේ ඒ ආස්වාද ජනනීය తත්වයේ තමයි උපදවන්නේ ඇති කරන්නේ දාන කතා සීල කතා සග්ග කතා කියන මේවයි ඒ ආස්වාද පැත්ත ඊළඟට කාමන ආදීනවන් ඕකාරං සංකිලේශං ආදීනව පැත්ත ඊළඟට නෙක්ඛම් මේ ඡාන සංසං ප්‍රකාශය ඒ නිස්සරණ පැත්ත එතකොට ආස්වාද ආදීන නිස්සාර ඒවත් ඉතින් ආස්වාද පැත්තත් අපි දන්නවා දැන් ඒ කාට වුණත් ඒ වැටහෙන කරුණක් ඇස තිබෙන නිසා අපි මිහිරි ලස්සන කැමැතිවන රූප දකිනවා ඉතින් ඒ ලස්සන රූප දැක දැක ඉන්නටත් කැමති වෙනවා කොතෙකුත් දකින්නට කැමති සමහර විටක තමාගේ කාලය ගත වෙනවාවත් දැනෙන්නේ නැහැ. මේ හොඳ දෙයක්, ලස්සන දෙයක් බල බල සමහර විටක කට ඇරගෙනත් බලනවා මේ ලස්සන නිසා තවත් Tamanගේ සිත අදවනවා එකට. ඒ නිසා Tamanට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, Tamanගේ කටත් ඇරුණා ඒක. ඉතින් මේ ආස්වාදයක් ඇහෙන නිසා ලබන. ඒ වගේම කන නිසා ඒ කනෙන් ලබන ඒ ආස්වාදය නිසා සැතෙනෙකුට කෑම කන වේලාවල් ආදී පවා අමතක වෙනවා. දැන් දෙවිවරුන්ටත් ඒක වෙනවා. දෙවිවරුන්ට නවුන් ක්‍රීඩා ලෝලත්වයේ නිසා කෙලිලොල්ව ගත කිරීමේ හේතු වෙනවා. ඔවුන්ගේ සුභා භෝජනයේ නැත්නම් ඒ දිව්‍ය භෝජනය ඔවුන් ගත යුතු වේලාවක්. අපිට වගේ ඕනෑ වේලාවක කනවා බොනවා නෙමෙයි. නියමිත වේලාවකදී ඔවුන් ගන්නේ ඒ ගන්නෙ. මේ වගේ මහා මේ ලොකු ගොඩවල් නෙවෙයි. ඔවුන්ට තිරෙන්නේ ඒ ඕජාස් ඇති ආහාර. ඒක ඕජාව. දිව්‍ය ඕජාව. මේ ඕජාව ගත යුතු වේලාවෙහිදී ඔහු එය නොගෙන ඒ කාලය මගහැරී ගියොත් ඔහුගේ ජීවිතය ඊට පස්සේ පවත්වා ගන්නට බැරි වෙනවා. ඔහු චුත වෙනවා. ඒ අයව දක්වා තිබෙන්නේ කිඩ්ඩාපදූසික దేవතාවෝ. කිඩ්ඩාපදූසික කියන්නේ ක්‍රීඩාව නිසා ඔවුන්ට ඒ தත්ත්වයේ ලැබුණා. ක්‍රීඩාලෝලත්වය මේ කියනවා නම් ඔවුන් පස්කම් සැප විඳීම හේතු කොටගෙන ඇති වුණු தත්ත්වයක්. ඒ පස්කම් සම් විඳී සැප විඳීම නිසා උනට ඒ નિયમિત වේලාව මතක නැතිලා. ඒ හේතුව අප යන්න එක්කම අර සුදු පිටේ ඉන්නේ මිනිස්සයා මේ පාරෙන් මෙහෙට දින්නේ දින්නේ කියලා. ඉතින් ඒ තරම් තමාගේ සිත් අදවල දේවල් තිබෙනවා. සිත් අදවල දේවල්. ඒ වාට ඒ ඇලීම හේතු කොට අන්න ඒකයි ආස්වාදේ. ඒක ලබන්නේ මේ ස්කන්ධ පංචකයක් තිබෙන නිසා. නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ස්කන්ධ පංචකේ ආස්වාදයක් ඇත්තේය. එහෙම ආස්වාදයක් ආස්වාදයේ කියන එක තේරෙන වෙන්නේ මේ පින්නතුන්ට. ආස්වාදයේ කියන්නේ ඒ ලබන සැපය හා සොම්නස්. සැපය සොම්නස තමයි ආස්වාදය. ඒ ඇත්තේ ඒක එහෙම එකක් නැත්නම් මේ සත්‍යයේ පංචස්කන්ධයට මේ තරම් යනුම් කරාවිද? සතුව පංචස්කන්ධයට ඇලුම් කරන්නේ පංචස්කන්ධයේ ආස්වාදයක් පිළිබඳ බැරි. අනේ එක පිරිසක් ඒ ආස්වාදයේ පමණක්මයි දකින්නේ. ඒ එක පිරිසක් කියලා කියන්න බැහැන්නේ මේ වර්තමාන තත්වය ගැන සැලකලා මේ අපි ඉන්න තත්වය. නැත්නම් අපිට ලැබුණේ ධර්මයේ අනුව සැලකලා. එහෙම නැත්නම් ලෝකෙහි තිබෙන්නේ ඒ ස්කන්ධ පංචකය පිළිබඳ ආස්වාදයේම සලකාගෙන කටයුතු කරන අය තමයි. මේ ආදීනවයක් දැක්කේය. ඒ ආදීනවයත් උන්වහන්සේ වදාරනවා. ආදීනවයේ වශයෙන් ප්‍රධාන කොට උන්වහන්සේ දක්වන්නේ ඒ ස්කන්ධ පංචකය අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි කියන්නේ. ඒකයි ප්‍රධාන කොට දක්වන්නේ. ඒ මොකද අනිත්‍ය වූ දේ දුකයි යදලිච්ඡං සං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. තම දුකේ ඉනවා. ඒක අනාත්ම. ඒ විදිහට උන්වහන්සේ ධර්මයේ මේ ඒ පිළිවෙල නේ රූපං වික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භන්තේ යං කනානිච්ඡං තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්තේ යං කනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලාන්නු තං සමුපස්සිතු නීතං මමේසු අමස්මීසු මේ අත්තාති නොහේතං භන්තේ කියලා බොහෝ තැන්වලදී එන්නේ ඉතින් අන්න ඒ අනිත්‍ය බව තමයි මේ ස්කන්ධ පංචකයේ පීවනව තිබෙන ආදීනව. ආදීනව. අන්නේ ආදීනවයේ තිබෙන නිසා තමයි සත්වයෝ මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරෙන්නේ කියලා මහසු වදා. ඒ මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරීම කවදා හෝ කෙනෙක් උපදවා නුගත්තු. ඒ ස්කන්ධ පංචකයෙන් නිදීම සඳහා ඒ කරත්තා කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ ගැනම අප සලකපු වහන්සේ ලොව පහළවන්නට කලින් දීපංකර පාදමූලෙහිදී නියත විවරණ ලක්තෙන් පටන් බොහෝ අසාරාංශක කල්පලක්ෂයක් කියන අති දීර්ඝ කාලය මුළුල්ලෙහිදී ලෝකෙහි ඒ අවස්ථාවලදී පහළ වුණු බුදුවරයන් වහන්සේලා 24 නමක් වහන්සේ දැක්කා. නමුත් ඊට වඩා බොහෝම 5 ගණනක් උන්වහන්සේ බුදුවරුම දැකලා තිබෙනවා. මේ නියත විවරණ ලක්කන. ඒ දක්නා ලද බුදුරජාණන් වහන්සේලාගේ ඒ ඒ බුද්ධ ශාසනයේ පැවති කාලය සහ අභිධෝත්පාද කාල ආදී මේ ඔක්කොම ගත්තම සාරාංශක කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් නේ. ඒ කාලයේදී අප කොහේ හරි හිටියත් අපි මේ අලුතෙන් පහළ වුණ අලුනේ. අපි කොහේ හරි හිටියා. ඒ කියන්නේ අප මේ ස්කන්ධ පංචකයක් ධර්මින් ස්කන්ධ පංචකයක් වශයෙන් යම් යම් තැනක යම් යම් ආත්ම භාවයන් ලබා සිටියාය. ඒ තපත තවම ඒ ස්කන්ධ පංචකයෙන් නිදෙන උපායෙහි යෙදීමට සිතක් පහළ වුණේ නැහැ. සමහර කෙනෙකුට එහෙම පහළ වෙනවා. සමහර විට එහෙම පහළ වෙලා ඊළඟට දීගේ කටයුතු සඳහා සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා මහාන වෙන්නට ඕනේ කියලා මහාන වෙනවා. ඒත් බෑනේ කරගෙන යන්න. එතකොට එහෙම යනවල අදහසයි. ගිහිල්ලා ආපහු හැරෙනවා. මහානකම ඉඳදිම වෙන ගැටයක්. වෙනකක් ලබා සමහර විටක කෙලෙස් අදිෂ්ඨානයට කරගන්න. Taman උපන් දින අදිෂ්ඨානය, එවනට අලුත් අවුරුදු අදිෂ්ඨානය, විසක් දින අදිෂ්ඨානය, ඕ වගේ එක එක අදිෂ්ඨාන තිබෙනවා. ඒ අදිෂ්ඨාන වශයෙන් තමා තමාම කාටවත් කියලා නෙමෙයි අධිකමක් කරගන්නවා. මම අදපතන් මේ වර්ෂයේ මුළුල්ලෙහිම හැම පසළොස්වකටම සිල් සමාදන් වෙනවා කී දෙනෙක්ද මේ අදිස්ථානය ඒ වූ පරිදි පිළිපදින්නේ නැත්නම් ඒ ඉටි කරගන්න. ඉතින් අතරතුරේදී බැරි වෙනකොට මොකක් හරි එකක් කියනවා අසුවල් කාරණේ අසුවල් කාරණේ කියලා බොහෝ විට ඒ කුමක්ද කියා බලාගෙන ගියොත් මේ ස්කන්ධ පංචකය ලබා දෙවන හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංහාවම ඒක කාරණා ඒ නිසා සංහාව පිළිබඳව ඉගෙන ගන්න විට යායන් තණ්හා කෝණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාදිවංගිනී සයතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ වශයෙන් බදාලේ তৃෂ්ණාවේ තිබෙන අර්ථ සතර නැත්නම් මේ ස්වභාව සතර තේරුම් ගත යුතු පිළිගන්න. ඒ හතර තමයි ආයුහනත්ථෝ නිදානත්ථෝ සංයෝගත්ථෝ පරිබෝධත්ථෝ කියලා දක්වනවා. ආයුහනාර්ථය නිදානාර්ථය සංයෝගාර්ථය පරිබෝධාර්ථය කියලා හතරක් හැටියට කියනවා බුදුදානන් වහන්සේ. ආයුහනය කියන්නේ රැස් කිරීම. රැස් කිරීම. රැස් කිරීමේ අර්ථය. මේ ස්කන්ධ පංචකය දුකක්මයි. ඒ ඒ දුක් වූ ස්කන්ධ පංචකය මෙතනින් සැව නැවත ලබන්නට, එතනින් සැව නැවත ලබන්නට ලැබීම් වශයෙන් ඒ උවමනා දේවල් රැස් කරන්නේ තවත් විදිහකින් කරන ඒ ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට කටයුතු කිරීම වශයෙන් රැස් කිරීම කරන්නේ සංහාරය. දැන් මේ ඒ නිසායි ආයෝහනක් තියෙන්නේ. රැස් කිරීම. ඒ කොටෙක් ස්කන්ධයන් පිළිබඳ දැන් කෙනෙක් මේ වර්තමාන ස්කන්ධ පංචකය. සාමාන්‍ය කෙනෙකු ලබන දුකට වඩා දුක් ලබන අය සිටිනවා. සාමාන්‍යයෙන් කෙනෙක් නොලැබූ දුකට නොලබන දුකට වඩා දුකක් විඳින මේ ස්කන්ධ පංචකයක් ඇති පුද්ගලයන් සිටිනවා. එමය සිටිනවානේ දැන් ඇතම් රෝගයන්ට භාජන වීම නිසා එයින් ඇතිවන දුක් වේදනාව සමහර විටක එයින් ඇතිවන දුක් වේදනාව පමණක් නොවේ එයින් ඇතිවන මානසික දුක මානසික දුක සමහර කෙනෙකුට ඇතිවන්නා වූ දුක් වේදනාවට වඩා මානසික දුක බොහෝ බලවත් බලව ඇයි මට මෙහෙම වුනේ කියලා මහා දුකකටපත් වෙනවා සමහර විටක තමාව බලන්නට යන කෙනෙකුට බලන්නට දකින්නට කැමති නැති අය සිටිනවා. සමහරු කියනවා මා බලන්නට ඉන්න දෙන්න එපා කාටවත් කියලා. තමන්ගේ ඥාතීන්ට මිතුරන්ට මොකද තමන් කැමති නැහැ. තමන් මේ විදිහේ තත්වයකට වැටී සිටිනවයි කියන එක වෙන කෙනෙකු දකින්නටවත් කැමති නැති අය සිටිනවා. සමහර විට තමන්ව බලන්නට ආපු අයට සමාජයේ තත්වයේ ගැන කියන ඒ අයටත් සමහර විටක කඳුළු හලන්නට තරම් සිත වෙනස් කරන්නට හේතු වන විදිහේ කතා කියනවා. ඒ මොකද? තම මානසිකව විඳින දුක. දැන් කායිකව විඳින දුක තිබෙනවනේ කයට විතරක් සීමා වෙලා තිබෙන්නේ. කියන්නේ යන්නේ නැහැ. මොනවද කියන්නේ නැහැ. තමන් විඳගෙන ඉන්නවා. ඒ කායික දුක. නමුත් එතනින් සෑහීමකට පත්වන්නේ නැහැ තමයි. මානසිකවත් Taman මහ දුකක් විඳින්නේ. ඒ දුක ප්‍රකට කරනවා Tamanගේ කතාවේ. අනේ එහෙම සමහර කෙනෙක් ඒ දුක් විඳින. හොඳ ඒ දුක් විඳින කෙනෙකු පිළිබඳව ගැන කතා කළා. ඒ අය නම් සමහර විට කියන්නට පුළුවන් මේ පංචස්කන්ධය නම් නැවත ලබන්නට මං කැමති නැහැ. ඕනේ නැහැ. එහෙම කියපු අය සිටිනවා. සමහර එහෙම අසනීප වුණාට පස්සේ කියලා කියනවා මම මෙතෙක් කල නම් කලේ මේ මේ පැත්ත බලන එක නෙවේ සමහර විටක හම්බ කරන එක ගැනමයි එහෙම නැත්නම් වෙන වෙනත් ඒ කටයුතු වලයි මම යෙදුනේ ඊට පස්සේ නම් මම ආගම පැත්ත මේක වඩා කඩින් සලකනවායි එහි යෙදෙනවායි කියලා. නමුත් අසනීපයේ සමීප වුණාට පස්සේ ඒක අමතක කරලා යන්නේ. ඒක අමතක කරලා යන්නේ. ඒ වගේමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳ ස්කන්ධ පංචකෙහි මේ දුක තිරෙන්නේ කොහෙන්වත් ආවේද? කොහෙවත් නෙවෙයි ඒක අත්ගන්නේ නෙහිමයි. නමුත් ඒබඳු ස්කන්ධ පංචකයක් නොලබ සිටින්නට නෙවෙයි කැමැත්ත ලබන්නටමයි කැමැත්ත. මේ කිසිවක් නැති ස්කන්ධ පංචකයක් ලබන්නට කැමැත්ත. ඉතින් ඒක තමාගේ ඒ අදහසම ඉතු වෙන්නේ නෑ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම් කියලා තවත් එකක් තියෙනවනේ. මේ විදිහේ කරදර හිවිහැර ඒවා නැති ස්කන්ධ පංචකයක් මම ලබන්නට ඕනේ කියලා හිතියක්. ඒ තමාගේ අදහසම ඉතුවන්නේ නැහැ. සමහර විටක ඒ බඳු අදහස් ඇති අය සිටිනවා. ඒ අදහස් නිසා ඔහු මේ ස්කන්ධ පංචකය නෙවෙයි මා ලබන්නට ඕනේ භ්‍රම ලෝකයේ ස්කන්ධ පංචකයක්. එතන නෑ. ඔය ජරා දුක් ආදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඒවා ඉන්නේ ඒ නිසා එහෙම තැනක උපදින්නට ඕන කරන ධානයක් මම උපදවා ගන්නට ඕන කියලා එහෙම උපදවා ගන්න අවශ්‍ය තිබුණා. නමුත් ඒ ධානය උපදවාගත් පමණින් බබලවට යන්නට බෑ. බබලව යන්නට නම් මේ ධානය රැක ගන්නට ඕනේ. නමුත් සංහාව ඊට බාධා කරනවනේ. මේ බලා ලබාගත්තේ ධානය. ඒ ධානය පාදක කරගෙන අහසින් ගියාය ගැන කියනවා. විහාරු දාගිය කවුඩන් වෙන් පොළොවට පාත්මයි කියලා. මොකක්ද හේතුව කියලා සොයා බලන්න මොනවද කියලා කියන්නේ මේ යටපත් කළ තෘෂ්ණාව මතුවේයි ඒ தත්වයට ඇද වැටුනේ යටපත් කළ තෘෂ්ණාව අන්න ඒ නිසා මේ තෘෂ්ණාවේ තිබෙනවා ආයෝහණේ කියන නැවත නැවත ස්කන්ධයන් රැස් කිරීමේ ස්වභාවයක් තිබෙනවා ඒ කීවේ සංහාව කියන මේ ධර්මය නැතිව කවදාවත් ස්කන්ධ පංචකයක් හෝ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ එකක් හෝ ලැබෙන්නේ නැහැ. මේ තණ්හාව තිබෙන නිසාමයි ලැබෙන්නේ. ඒ නිසා ඒ තණ්හාවේ තිබෙනවා ස්කන්ධයන් රැස් කරන බවක්. ආයුණා. අනිත් එක නිදානාර්ථ. නිදානේ කියන එක අපි දන්නානේ නිදානේ කියන්නේ දැන් රෝග නිදාන ගැන කියන්නේ. රෝග නිදානේ කියන්නේ මේ ලෙඩේ ලෙඩයක් ලැබුණා. ඒ හැදීවේ මේ සිද්ධාන්තය නැත්නම් මොකක් නිසාද මේ ලෙඩ ආවේ? මතුනේ මොකක්ද හේතුව? හේතුව නිසානේ විලාරේ කියන එක එතන දක්වන්නේ. ඒ ලෙඩ ඇතිවීමේ හේතුව. මේ හේතු බවක් නැත්නම් නිදාන බවක් තිබෙනවා કૃષ્ණාවෙන්. මේ ස්කන්ධ පංචකය કૃષ્ණා නිදානය නැතිව වෙන කිසිදු දෙයක් තිබුණට ඇතිවන්නේ නැහැ. ඒ કૃષ્ණා නිදානය තිබෙන්නට ඕන. ඒ නිසායි නිදානාර්ථය කියන්නේ. නිදානා. නැවත නැවත ඒ ස්කන්ධ පංචකයන් අපි මෙහෙම අපි කියන්නේ රෝග නිදානයි කියලා. මොකද අපිට කියත හැකි රෝගයක් හැටියටම ස්කන්ධ. පංචස්කන්ධේ රෝගයක්. පංචස්කන්ධය කියන්නේ රෝගයක්. දැන් රෝගයෙන් පෙළෙන තනත්තාට අපි කියන්නේ රෝගියා කියලා. රෝගියාගේ තිබෙන්නේ හැම තිස්සෙම මේ වමනාකම්. වෛද්‍යවරු එහෙම දන්නවා රෝගියාව බලන්නට ගියාම කොයිතරම් වොමනාකම් කියනවද? උගාවක් ඒවා කියනවා කියන්නට ඕනේ ඒවා. ඒවා කියන. දැන් කන බොන දේවල් පවා. අසුවල් දේ අසුවල් දේ කියලා ඔහු හිත හිතා කියනවා මේ මේ දේ කන්නට ඕනේ බොන්නට ඕනේ රෝගියාගේ හැටි. Tamanව දෙලින් කරන්නේ කියනවා. එහෙම නැත්නම් ඉඳවන්නේ කියනවා. ඇවිද්දවන්නේ කියනවා. මේ ඕනකම් තියෙනවා. ඒ රෝගියාගේ తত্ত্বය රෝගයක් නැති වුණත් මේ ස්කන්ධ පංචකයක් ඇති කෙනෙකුට තිබෙනවා නේ ස්කන්ධ පංචකය ම රෝගයක් මොකද මේ රෝගයෙන් පෙළෙන කෙනෙකුගේ තිබෙන වමනාම තමයි මේ ස්කන්ධ පංචකය නිසා අපිට තියෙන්නේ ඒ රෝගයට කරන සැලකී තමයි මේ අපි දක්වන්නේ සැලකීමක් වශයෙන් තවත් විදිහකින් කියනවා නම් අපි මේ ස්කන්ධ පංචකෙහි සේවකයව තත්වෙහි ඉන්නේ. ස්කන්ධ පංචකයට සේවය කරන්නේ. ඒ ස්කන්ධ පංචකයට ඒ සේවය අපගෙන් ලබා ගන්නට ප්‍රධාන කාරණය පවතින්නේ කුමක්ද? මේ ස්කන්ධ පංචකයේ ඇසුරෙහි පවත්නා සංහාව. සංහාව. ඒ නිසායි මේ සත්ත්ව ප්‍රජාව පිළිබඳව කියන්නේ ඒ හැම දෙනාම තණ්හා දාසයෝ කියලා. තණ්හා දාස. কৃষ্ণාවේ දාස. কৃষ্ণාවේ නියමයෙන් කරන්නේ. কৃষ্ণාව කියන කියන දේ කරන්නේ. අරයට යන්නේ කියනවා, මෙහාට යන්නේ කියනවා, නැගිටින්නේ කියනවා, නැගන්නේ කියනවා, කණ්ඩේ කියනවා, බුණ්ඩේ කියනවා, නටන්නේ කියනවා මේ ඒවා. ඒ কৃষ্ণාවත් එකතුව කරන ඒ විධානයන් තමයි අපි පිළිපදින්නේ. ඒක සාමාන්‍ය එකක්. නමුත් කෙනෙක් මේ පිළිබඳව තේරුම් ගත්තේ. ඒ තේරුම් ගත්ත එක්කෙනා සලකනවා හැමදාම මේ কৃষ্ণාවේ විධානයන් ඉති කරමින් ජීවත් වන්නට සසර සැරිසරන්නට මම ලෑස්ති නැහැ. ඒ නිසා මේ কৃষ্ণාව සහිත වූ ක්ලේශ ධර්ම වලින් මිදී ශාන්ත වූ ඒ නිර්වාණ ධර්මය මා අවබෝධ කරගත යුතුයි කියලා එහෙම අදහසකුත් පහළ වෙනවා. එහෙම පහළ වෙලා Taman ඉතින් ಗುಣ ධර්ම පුරන පැත්තට දැක. ಗುಣ ධර්ම. ඒකටත් ඒ තරම් ඉඩක් දෙන්නේ නැtei කියලා මාත් කිව්වේ කලින්. එක එක කරුණු ඒ සඳහා හොයා ගන්නවා හොයලා කියනවා මේ නිසයි දැරින්නේ මේ නිසයි දැරින්නේ. Taman ගියේ යම් කාරණයක් සඳහාද ඒ කරුණද අමතක වෙනවා. අමතක වන්නේ මක් නිසාද? මතු වී ඇවිත් তৃෂ්ණාව මතු වී ඒ তৃෂ්ණාව මේ මුහුණු වලින් ඉදිරිපත් වුණා ශාසනය දියුණුව සඳහායි මා මේ කටයුතු කරන්නේ කියලා ඇතැම් විටක ඒ তৃෂ්ණාව තමාව මුලා කරනවා මුලා කරලා ඒ ඒ ශාසන දිනුවට කළ යුතු දේ හැටියට තමා සලකන දේවල් තිබෙනවනේ ඒවායේ යෙදෙනවා යෙදෙනවා එහෙම අහුවොත් එහෙම මේ ගියේ කුමටද කියලා ගිහිගේ අත්හැරලා. මෙන්න මේ කර්ම සඳහායි ගියේ. දැන් මේ සඳහාද මේ උත්සාහ කරන්නේ කියලා ඇසුවොත් මොකක්ද දෙන උත්තර? මොකද මේ සත්‍යයට වැටෙන්නේ මේ ඔක්කොම අත්හැරලා ගිහින් නැවතත් එබඳු දේවල්ම රැස් කරන්නට සිත වැටෙනවා. ඒ කාම පුද්ගලයෙකුගේ වර්ධ නෙවෙයි. එහෙම පුද්ගලයා පුද්ගලාරෝපණයක් කොට පුද්ගලයාට දොස් කීම නෙමෙයි. මේ කෙලෙස් වල తත්වය, කෘෂ්ණාවේ తත්වය, ඒක තේරුම් ගන්න ඕනේ ඒකයි. එහෙම නැත්නම් කෙනෙක් අපි ඉස්සෙල්ලා කියපු කතාව ඒ හම්බුනම ධ්‍යාන උපදවාගෙන අභිඥාද ලබාගෙන තමා ලබාගත් අභිඥාව නිතර ක්‍රියාවට නම් වගේ ඒ අභිඥා බලයෙන් අහසින් යනවා හරියට පක්ෂියෙක් පියාසර කරනවා වගේ ඔය යන අතරේදීනේ තමා යටපත් කළ કૃષ્ණා ක්ලේශය මතුවී ආවේ මහ ලොකු දෙයකට නෙවේ මේ ස්ත්‍රියකගේ ගී හඬට ඇදිලා ගියේ ස්ත්‍රියකගේ ගී හඬට බලන්න යටපත් කරපු ඒ કૃષ્ණාව කාමරාගය මතුවී යවි ධානය නැතුව ගියා ධානයෙන් උපදවාගත් අභිඥාව ඒ නිසා නැති වෙනවනේ එබැවිනුයි අර 30ට දාගිය කවුදෙක් වගේ පාත්මයි. මෙන්න මේ කුමක්ද? ඒ තමයි අර පරිබෝධාර්ථය කියන්නේ. පරිබෝධාර්ථය. සංයෝගාර්ථය කියන්නේ නැවත නැවතත් නැවත නැවතත් මේ දුකෙහිම අපව යොදාලන බව. මේ සංයෝගයේ බව සංයෝජනයන් ගැන තේනවනේ. කාමරාග සංයෝජනය රූප රාග සංයෝජනේ අරූප රාග සංයෝජනේ නැත්නම් භව රාග සංයෝජනේ කියන්නේ දෙකම එකතු කොට මේ සංයෝජන වශයෙන් දක්වන්නේ ඒ සංයෝජනේ රැහැන බැඳුම බන්ධනයක් අනේ බන්ධනය කාම රාගය කියන රූප රාගය කියන අරූප රාගය කියන ඒ බන්ධනයෙන් අපෝ බඳිනවා කුමකටද බඳින්නේ කොයි එකට බැඳලා ඒක වැදෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කියන ගොඩක. එහි නිකන් තවත් විදිහකින් කියනොත් දුකට. දුකට අපි අල්ලලා බඳිනවා. අන්න ඒ අර්ථ සතර තේරුම් ගන්නකොට නිදානාත් ආයෝහනාර්ථය නිදානාර්ථය සංයෝගාර්ථය පරිබෝධාර්ථය ඒ පරිබෝධාර්ථය නම් හොඳටම සැලකිය යුතු දෙයක් පරිබෝධාර්ථය ඒ පරිබෝධ අපට වරින් වර එනවා මේ වැඩියෙන් ඒවා ඉන්නේ නිකන් ඉන්න කෙනෙකුට නෙවෙයි. ඒ නිකන් ඉන්න කෙනා කියන්නේ දැන් සමාගයේ કૃષ્ණාවට ඕන තරම් ඉඩ දීලා කියන ඒ કૃષ્ණාවේ නියමයන් හැමතිස්සෙම සිදු කරමින් ඒ පැත්තෙම ගමන් කරන කෙනෙකුට නෙවෙයි මේ පරිබෝධය. එයාට පරිබෝධයක් නේද? එයා මේ පැත්ත ගැන හිතන්නේවත් නැහැනේ. ඒ පරිබෝධයේ එන්නේ මේවායේ යෙදෙන අයට. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙහි යෙදෙනී කියන අවිස්කාරයක් ඇති කරගත්ත කෙනෙකුට කෙනෙකුට තමා ඒ පරිබෝධයේ යන යා මාර්ගයට අකුල් හෙලනවා. අකුල් සමහර විටක ඒ පරිබෝධයේ එන්නේ ඒකට වෙනත් සම්බන්ධයකුත් තිබෙනවා. වෙනත් සම්බන්ධයක් කියන්නේ ඒකට කල්යාණ මිත්‍රයෙක් නොවන කෙනෙකුත් හේතු වෙනවා. කල්යාණ මිත්‍ර නොවන කෙනෙක් يعني කල්යාණ මිත්‍රයෝ නම් කියන්නේ නෑනේ යන මාර්ගයේ වැරදි ඒක එහෙම යන්න එපා මොකටද වැඩ කරන්න කියලා නෑ. සමහර කෙනෙක් ඉන්නට පුළුවන් මේ තනත්තාගේ ගමන් මාර්ගය ගැන ඔහු පිළිගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා මොකටද ඕවා දැන් බෑව කරන්න සමහර වෙලාව කියනවා. සමහරු ඒ භාවනා කරන එහෙම පින්වතුන්ටත් කියනවා දැන් ඕවා කරන්නට බෑ. දැන් කියන්නේ එහෙම සිල් සමාදන් වුණාට නම් වරදක් නෑ. ඉතින් ඒ වරින් වර ඉඳ හිට හෝ නැත්නම් නිතරම හෝ කෙරුවක් තමක් නැතේ මෛත්‍රී භාවනාවක් කරලා එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඔය හතර කරලා එහෙම ඉන්න මේ නිවන් මේ මේ ජීවිතයේදී ලබා ගන්නට පුළුවන් නේ කියලා එහෙම උත්සාහයක් කරන්න ඕමනා නෑ දැන් එහෙම ලබන්නට බෑ මේ එහෙම කියන අය සිටිනවා අන්න ඒ අකල්යාණ මිත්‍රය කල්යාණ මිත්‍රයෝ මේ බුදුබණ තේරුම් ගෙන නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ උන්වහන්සේගේ ධර්ම මාර්ගය ධර්මය යම්කිසි කාලයකට පමණක් ප්‍රතිඵල ගෙනගෙන ධර්මයක් ඒ කියා උන්වහන්සේ වදාරලා නැහැ. ප්‍රතිඵල ලැබෙන එක වෙනම කරුණක්. ප්‍රතිඵලය ලැබෙන එක ඒ નિયમિત සුදුසු පරිදි හරියටම ප්‍රතිපත්තිය සම්පූර්ණ වුණොත් ප්‍රතිඵලය ලැබෙනවා. ඒක වල්කින්නේ නැහැ. නමුත් ඒ தത്വයටම Taman ඒ පිළිපැදීම කරනවද කියන එකයි බලන්නට තිබෙන්නේ. දැන් එහෙමනම් தত্ত্বය මේ පිනතු ගැන අපි කතා කරනවා නම් අපි කවුරුද? අවුරුදු 30ක්ම විදර්ශනා කරපු අය ඉන්නවද මෙතන? අවුරුදු 30 අනිවාර්යයෙන් අවුරුදු 30ක්වත් කරුවා නම් අපිට නිදර්ශනයක් හැටියට දෙන්නත් හැකියි. මහා ශිවහාමුදුරුව අවුරුදු 30ක් භාවනා කරලායි ඒ හතුනේ එහෙම කරනවා අපට ඕන කරන්නේ මේ දැන් දැන් දැන් දැන් ප්‍රතිඵල. ඒ ප්‍රතිඵලය ගැන නෙවෙයි ඔබගේ අවධානය යොමු විය යුත්තේ. ප්‍රතිඵලය ලැබේ. නමුත් ප්‍රතිපත්ති හිියදේ. ප්‍රතිපත්ති. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාළේ කොහොමද? මේ මහන්සේගේ ශාසනයේ භික්ෂූහු ඉවේශකෝ සුබද්ද බිකු සම්මා විහරෙය්‍යු අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේයස් මේ ලෝකය රහතුන්ගේ විශ්වන්නේ නැත භික්ෂූහු මනාකොට පිළිපදින්න මේ මනාකොට පිළිපදිත් කියන එකේ තේරුම ගන්නට ඕනේ මනාකොට පිළිපදිනවා කියන්නේ මොකක්ද හරි පිළිපැදීමනේ මනාකොට පිළිපදිනවා කියන්නේ හරි පිළිපැදීම ඒ නිසා සමහර විට ඒ භික්ෂුන් වහන්සේගේ ඔය අතරමඟදී ඒ ඒ කාලයේ සිටි ශ්‍රාවකයන් අතර වරුවට සාකච්ඡායකට ඇතුළත් මුණ ගැසුණු කල්ලි අහනවා එවත්නි ඔබ කිනම් විහාරයකින්ද මේ කාලෙහි ගත කරන්නේ ඔබගේ මුහුණ බොහොම පැහැපත් මුහුණ බොහොම පැහැපත් බොහොම ලස්සනයි චවි වර්ණය මේ කාලේ කිනම් විහාරයකින් ගත කරනවා කිනම් විහාරයකින් කියන්නේ මොන ඉරියව්වකින් මොන මේ මේ භාවනාවකින් මේ කාලේ ගත කරනවද? මේ කියනවා. හැබැයි මම මේ කාලෙදී සතර සතිපට්ඨානයන්හි පිහිටු සිත් ඇතුව වාසය කරනවා. එහෙම කියනවා. ඉතින් ඒක බොහෝ විට කියලා තිරෙන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ. ඉතින් රහත් වුණාට පස්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට සාංශාරික දුකක් ඉඳෙන්නේ නැහැ. ආයති භවයක ඉපදීමක් උන්වහන්සේට නැහැ. ඒ නිසා ආයති භවය පිළිබඳ වූ දුක උන්වහන්සේට නැහැ. දැන් මොකටද මේ භාවනා කරන්නේ? කිලිස් කැපීම කරලා ඉවරයි. මොකද කරන්නේ? එක ඒ භාවනාවෙන් තමන්ට ලැබෙන වර්තමාන ස්කන්ධ පංචකයේ පිළිබඳව සැලකෙන විට තිබෙන උපසමන ඒ සංසිඳීම ඒ ලැබෙන ඒක ලැබෙනවා අනිත් එක පස්චිම ජනතාවට ආදර්ශයක් පස්චිම ජනතාවට ඒ කියන්නේ Tamangen පසුව එන අය සිටිනවනේ. ශාසනයේ පිරිසට ඒක ආදර්ශයක්. මෙහිමයි උන්වහන්සේලා කළේ. අපිත් ඒ අනුව කටයුතු කළ යුතුයි කියන ඒ අදහස දෙන්න පස්චිම ජනතාවට ආදර්ශයක් වෙන දැන් ඒ නිසා තේරුම් ගන්නට ඕන දුකයි කියන මේ ස්කන්ධ පංචකය නැවත ලබා දෙවන නැවත නැවත ලබා දුන හේතුව වශයෙන් ප්‍රධාන හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සංහාවයි. එහෙම තමා වහන්සේ පළමු උදානයේදී ප්‍රකාශ කළේ අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිද්දිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති තුනක් තුනක් ගහකාරක දිත්‍රෝසි පුන දේහන්නකාසි සබ්බාතේ පාසුකා භග්ගා ගහපූතං සංචිතං විසංඛාරගතං චිත්තං සංහානං අයම භගා දැන් එතන පුනක් පුනං ජාති දුක්ඛ නැවත නැවත ඉපදීම දුකයි ඉතින් නැවත නැවත ඉපදීම දුක බැවින් ඒ නැවත නැවත ඉපදීම් වශයෙන් මේ ස්කන්ධ පංචකය නැමැති ගේ සමන වඩුවා සොයාගෙනයි මා මේ සසර මෙතෙක්කල් ඇවිද්දේ. අද ඒ වඩුවාව දැක් කවුද ඒ වඩුවා? සංහාව. කෘෂ්ණාව නැමැති වඩුවා. ඒ නිසා සංහාව නිස්කන්ධ පංචකයේ ලබා දෙවන ප්‍රධාන හිත්. සංහාර විත්ත මුක්තස්ස. මේ සංහාව යම් තාක් කල් අපට තිබේ නම් ඒ තාක් කල් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුකෙන්ද අප නිදහස් වන්නේ නැහැ. ඒ වගේම ඒ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක ඇති කාලයේදී අපට එයින් මතුවන වෙන වෙනත් දුක් තිබෙනවානේ. නැත්නම් දුක් කියන්නේ ඔක්කොම නේද? සංහාය ජායති සෝකෝ සංහාය ජායති භයං භය භයත් අපට ලැබෙනවා තස් විශ්නාව නිසා අපට ප්‍රධාන වශයෙන් තිබෙන දිය මොනවාද? දැන් අපිට ජාති බිය නම් නැහැ. උපදිනාට බිය නැත්නම් නැති නිසා අපි කියමු ජාති බිය නැtei කියලා. නමුත් ජරා බිය, මරණ බිය තියෙනවා. මරණ බිය දැන් ඒ නිසා මරණ බියටපත් වෙන අය තමා ඉන්න තැන් තමන්ට ආරක්ෂා ස්ථාන නොවේ ඒ නිසා පැහැරෙනවා. හොඳයි අපි මේ තැන ආරක්ෂා ස්ථානයක් කියලා සලකා ගන්නට පුළුවන්. බිය කියන එක කොතනින් කෙලෙන්නට පුළුවන්. තමන් තමන්ගේ ආරක්ෂාවට හදාගත්ත ගේම හදාගතිලා මිනිසු මැරෙන. තම ආරක්ෂාවට හදාගත්ත ගේම ගිනිගෙන මිනිසුන් මැරෙන. ඒ නිසා උපන් කෙනෙකුට ඒ ගිය නැතිව වාසය කරනවා කියන එක අමාරු. ඒ දිය තිරේ. ඒ දිය ওই විදිහේ හදිසියෙ පැමිණෙන දිය. එහෙම නෙමෙයි හදිසියක් නැතුව වුණා. ස්වභාව වශයෙන් මේ අවස්ථාවලදී Tamanට එන මේ ජරාභය මරණදී අපිට තියෙන. අපි ශෝකයට කැමතිද? ඒකත් බියට කරුණා. ඔක්කොම බිය. ඒ නිසා තමයි මේ ස්කන්ධ පංචකයේම භයක් හැටියට දකින්නේ. ඒ කවුද දකින්නේ? ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ ඇති සැටි නුවණ උපදවා ගන්නා අය. එයනේ භය වශයෙන් දක්නා ස්කන්ධ පංචකයක් අපිට තියෙනවා ඒ කියන්නේ. පංචස්කන්ධයේ භයතෝ පස්සන්තෝ අනුලෝමිකං සම්පින් ප්‍රතිලබති. පංචන්නං සම්ධානං නිරෝධෝ හේමං නිබ්බානංති පස්සන්තෝ සම්මත්ත න්‍යාමං උක්කමති සම්මත්ත න්‍යාමං උක්කමමාන සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත්තං වා සච්චිකරෝති සුබදක් මේ ස්කන්ධ පංචකයේම භයකෝ භයක් වශයෙන් දක්නාතලෙත්තේ මේ ස්කන්ධ පංචකයේ භයක් තියෙන ස්කන්ධ පංචකයේ පිළිබඳ නො තියෙන බියක් දැන් ඒ බිය අපට බොහෝ විට නොතේරුණා. ඔය කැලෑවල වාසය කරන සතුන් පිළිබඳව බලන්න. ඔව් කොච්චරවා හැම තිස්සේම සිටින්නේ. ඔසවාගත් කම් නැතිව. කොහෙන් ඒක දන්නේ නැහැ විපත්ති. ඒ නිසා શબ્දයක් ආපු හැටි පැනලා දුවන්නට තේරෙන්නට බලාගෙන හැම තිස්සේම හරියට අපිට කියනවනේ සිහිය ඇතුව ඉන්නටයි කියලා අවදිව සිටින්නටයි කියලා. ඒ වගේ ඔවුන් මරණදීන් යුතුව සෝදිසියෙන් සිටි. අමතිස්සි සෝදිසි. මිනිසුන්ට සමහර විටක අපත් එබඳු වාතාවරණයක වටපිටාවක නම් ජීවත් වෙන්නේ. අපේ තත්ත්වයක් වන්නේ ඒකයි. අපේ තත්ත්වයක් ඒකයි බං. මරණදී කොහෙන් එයිද කියලා. මම දැකලා තියෙනවා මරණදීටපත් වූවා බොහොම දාන කාලේ මොකද දැන් ඔවුන්ගේ ඇස් දෙක දිහා බලන්නතු බොම්බ වැටෙනකොට ඇස් දෙක මිස්සෙනවා එහෙම ඒ තරම් අයව මම දැකලා තියෙනවා මොකද බිය මේ මරණ බිය කියන එක තියෙන ඉතින් මරණ බිය කිය ඇතිවන්නේ මක් නිසාද අනිත් පැත්තක් මරණ බිය ඇතිවන්නේ මක් නිසාද ජීවත් වීමේ ආශාව ඇති නිසා ජීවත් වීමේ ආශාව ඇති නිසා ජීවත් වීමේ ආශාව අප්‍රහීන වශයෙන් පවතිද්දී තමයි අප කවුරු ඒ අරහත් මාර්ග ඵලයන්ට නොපැමිණි හැමදෙනාම මැරෙන්නේ ජීවත් වීමේ ආශාවක් ඇති. ඒ ආශාව පවතිද්දී මැරෙන්නේ. ඒක